හොඳයි කවුරුත් සාදුනාදයක් පවත්වන්න ප්‍රාර්ථනා වාක්‍ය කියවන්න අවසර ස්වාමීනි පළමුවද දෙවනුවද තුන් වෙනුවද බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට රත්නත්‍රයට මෞපිය ගුරුතුමන් වහන්සේලාට කායත් ద్వාරයෙන් වාක් මනෝද්වාරයෙන් මනෝද්වාරයෙන් ద్వාරත්‍රයෙන් දොහොත් මුදුනේ තබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත තප්පසාදෙන් නියතමානීව වැඳ නමස්කාර කරමි නමස්කාර වේවා මෙසේ ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්තප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සතර සැරි සරණ තුරා නරකාති සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද පංච විද අන්තරාවෙන්ද සම්පූර්ණයෙන් සතහටම අත මිදෙම්වා ස්වාමීනි අන්තිම ආත්ම භාවයේදී මාර්ගඵල නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ වේවා සාදු සාදු සා හොඳයි උපෝසත අටාංග සීලය සමාදන් වන පින්නතුල්ලා සිල්ලිල්ලීමේ වාක්‍ය කියන්න. Thank you. යමහං වදාමි තං වදේත නමෝ තස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණක් තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තපියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සික්ඛාපදං සමාදියාමි අටසිල් ගන්න පින තුල නවතින්න දසසිල් ගන්න පින තුල කියන්න නත් ගීත වාදිත විසෝක දක්ෂනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ගහට දස සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං අටසිල් ගන්න පින්නතුල කියන්න නත්ති ගීත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පා දේතම්බං සද්ධාවන්ත කාරුණික පින්නතුනේ අද අදී ඇසල පුරපසළොස්වක් පොහොව දවස 2023 වර්ෂයේට පොහොයක් වැඩි. ඒක ඉතින් අපේ වාසනාව කියලා අපි සලකන්නට ඕන. එහෙමනම් දැන් කවුරුත් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන බෝධින් වහන්සේ අභියස තැන්පත් කරපු චීරපායාස සම්බුද්ධ පූජාවත් ඒ වගේම සරුවත්න ධාතු මන්දිරෙහි තැන්පත් කරපු ඒ චීරපායාස සම්බුද්ධ පූජාවත් ඒ වගේම ගැටපිච්ච ඒ මල් පූජාවත් ඒ වගේම විහාර මන්දිරයේ තැන්පත් කරපු උදේහිලි දාණයෙන් සහිත මේ සියලුම සම්බුද්ධ පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා වේවා කියන පූජා බුද්ධිය ඇති කරගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව අපි අන්‍ය විහිත නොවි සමාධිමත් සිතින් යුක්තව සම්බුද්ධ පූජාව පවත්වමු පින්නතුනේ අපි නිරතුරුවම පින්නතුන්ලට මතක් කරන්නේ මේ කුසලය කියලා කියන්නේ ක්‍රියාව නම් නෙවෙයි. දැන් අපට හොඳට භාවනා අරමුණකින් වගේ වාඩි වෙලා ඉන්න පුළුවන්. කාම විතරකයකින්. ව්‍යාපාද විතරකයකින් අපට හොඳට වැඳගෙන ඉන්න පුළුවන්. ඒක කුසල් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් විතරයි. බාහිරට ඒක කුසලයක් වගේ වුණාට අපේ චිත්ත සංතතියේ කුසල සිත් වැඩින්නේ නැහැ. කුසලය කියලා කියන්නේ කරන ක්‍රියාව හා සම්බන්ධවන ඒ චේතනා සමුදාය. චේතනා කියලා කිව්වේ අලෝභ අධේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් ඒ නිර්මාණය වෙච්ච ඒ උතුම් පිවිතුරු සිත තමයි පින්නතුනි කුසල් සිත බවට පත් වෙන්නේ. එහෙමනම් දැන් මේ කුසල් සිත් ඇති කර ගන්නට හොඳ වපසරයක්. දැන් මේ ස්ථානය සකස් වෙලා තියෙනවා. තමන්ගේ කාර්යභාරය තමයි හොඳට කුසල් සිත් ඇති කර ගැනීම. එහෙම නැතුව අපට කුසල් සිතක් වෙන කෙනෙකුට ඇති කරවන්න ලේසි නෑ. ඒ නිසා අපේ පින්නතුල බොහෝම ශ්‍රද්ධාවෙන් මෙතෙන්ට පැමිණෙන්නේ, ප්‍රඥාවෙන් මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ නිසා කුසල් සිත් හොඳට වැඩෙන විදිහට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව අපි මේ සම්බුද්ධ පූජාව පවත්වන්නට ඕන. තම තමාගේ දක්ෂතාවයේ අනුව පින්නතුනේ හොඳ කුසල් සිත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත් ඇති කර ගන්නට පිනතුල්ලාට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දැන් කවුරුත් අන්‍ය විහිත නොවි සමාධිමත් සිතින් යුක්තව ඒ මහා කරුණික ආනන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය සියලු කෙලෙස් නැති කළා අරහං පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාතරණ සම්පන්න සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකෙන් ඈතර වුණා ලෝකවිදු ඒ වගේම පින්නතුනි දමණය කරන්න අමාරු දෙවියන් මනුස්සයන් මාරයන් ඒ වගේම තිර සංගත සතුන් පවා দমনය කළා අනුත්තරෝ පුරුෂ ධම්මසාරති දෙව් මිනිසුන්ට ශාස්ත්‍රන් වහන්සේ සත්තා දේව මනුස්සාන මේ පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධෝ මේ සියලුම බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භගවා. මේ විදිහට නවආරහදී බුදු ගුණ සිහියේ තබාගෙන කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන දැන් අපි දැන් මේ පවත්වන පූජාව පෞද්ගලික වශයෙන් පූජා කරන දාන අතුරින් උතුම්ම දාණය. මහත්ඵල මහානිසංස වනම දාණය. සංසාරේ නැtei කියන වචනයක් අහන්න නොලබෙන දාණය තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය. එහෙනම් කර්මය කර්මඵලයේ හොඳට හිතේ තබාගෙන ඥාන සම්පයුත්තව අපි දැන් එකටම ගාථා කියමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සම්බුද්ධ පූජාව පවත්වන කාලය තුළ අඩුම තරමේ අපි හැමදාම මතක් කරනවා මේක ඉතින් එහෙම මතක් කරන්න තියන්න අවශ්‍යත් නැහැ. තමන්ගේ හදවතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් තියෙනකොට පින්නතොලි අපේ අත් දෙක අපි නලලේ තබාගෙන බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා ඉන්න අනතුරුව ඉතින් අපහසුතා තියෙනවා නම් පහළට දාගත්තට කමන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනකොට මේ අත් දෙක නලලේ තබාගෙන තමයි අපි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්නට ඕන. එහෙමනම් දැන් මේ විදිහට කුසල් සිත් හොඳට ඇති කරගෙන බුද්ධහලම්බන ප්‍රීතිය ඇති කරගෙන දැන් අපි එකටම ගාථා කියමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ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 යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසුනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා ගන්ධ තේ ලප්පදිප්පේන දීපේන තම ගම්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධේ කාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුබං පානීය මේ තං භගවා තති ගන්හාතු මුත්තන අදිවාසේතු නොබන් පායසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තන අදිවාසේතුනෝ බෝධනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ බන්ති වෙන්දනම් පරිකප්පිතං අනුකම්පං උපාදා පතිගන්හාතු අදිවාසේතුනෝ බන්තේ කන්දකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ආදිවාසේතු නොබන්ති පලාපලං පරිකප්පි අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්ත අදිවාසේතුනෝ බන්ති සබ්බං සද්ධාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්ත වන්නගන්ධ ගුණෝපේ ඒතං කුසුම තන්තසින් පූජයාමි මුනින්දත් සිරිපාද සරෝ පූජේමි බුද්ධං කුසුමේ නනේන පුඤ්ඤේන මේතේන මිමොක්ඛං කුප්පං මිලායා යතයි ධම්මේ කායෝ තථායා විනාශ භාවං සාදු සාදු සාදු ඉති පිසෝ භගවා අර සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පා සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවත් සාක්ඛාතෝ භග ධම්මෝ සම්දිත්තිකෝ අඛාලිකෝ ඒ විඤ්ඤෝහීති සුපාති පන්නෝ භගවතු ශාවක සංඝෝ උජෝපති පන්නෝ භගවත් ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමිචි පටිපන්නෝ භගවතෝ ශාවක යති දං චත්තාරි පුරිස යෝග අට පුරිස පුංගලා ඒත භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුත් දක්ඛිනේයෝ අංජලි කත් අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකක් සාති සාදු සාදු සාදු වන්දාමි චේතියං සබ්බා සම්බතානේ සුපාතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා සාදු සාදු යස්ස මූලේ නිසින්නෝ සම්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන අහම් පිටේ නමක්සා බෝධි රාජා නමස්තු තේ සාදු සාදු හොඳයි මේ පූජා වාක්‍ය සද්ද නගලා කියවන්න. නිරෝධ සමාපත්තියෙන් මහා කරුණා සමාපත්තියෙන් අරිහත්ඵල සමාපත්තියෙන් නැගී සිටියාක්මෙන් වැඩ හිඳින්නා වූ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් අසුවක් අනුවැංජන ලක්ෂණයෙන් ව්‍යාම ප්‍රභාවෙන් කේතුමාලා ලංකාරයෙන් ශවණක් ගන බුදුරත් මාලාවෙන් හිරු මඩලක් මෙන් බබලන්නා වූ මහා කරුණික වූ ශාන්තිනායක ධර්මරාජයානන් වහන්සේට මෙම සියලු පූජාවෝ පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු කායේන වාචා චිත්තේන පමාදේන මයා භූරිපඤ්ඤ තථාගත කායේන වාචා තිත්තේ සමාදේන මයා කතං අච්ඡයන් කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා තිත්තේ සමාදීන මයා කතං අච්චයන් කම මේ සංග පුඤ්ඤක්කෙත් අනුත්තර සාදු සාදු සාදු Thank you. සද්ධාවන්ත කාරුණික පින්නතුනි අපි මුලින් මතක් කරපු විදිහටම අද අදි ඇසල පොහොය ඊළඟ පුන් පොහොව දවස තමයි ඇසල පොර පසළොස්වක පොහොව දවස බවට පත් වෙන්නේ එදාට තමයි ස්වාමීන් වහන්සේලා වස් ආරාධනාව පින්නතුල්ලාගෙන් ලබාගෙන එදාට පහවදා තමයි සියලුම ස්වාමීන් වහන්සේලා පෙරවස් සමාදන් වන්නේ. එහෙමනම් අද අදි ඇසල පොහොයක් මේ වර්ෂයේට 13 වතාවක් අපට පේවත් සමාදන් වෙන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනේ අද දවසේ පින්වත් හැමෝම මේ කාලය කැප කරන්නේ ඒ වගේම බොහොම උනන්දුවෙන් මේ ස්ථානයට පිවිසෙන්නේ අනිවාර්යයෙන්ම මේ තථාගත ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන ඊටාම ගෞරවාන්විතව ඒ වගේම තාමත්ම හොඳින් මේ පෝසක සීලය සමාදන් වෙලා අද දවස ಗುಣධර්ම වෙනුවෙන්මයි පින්නතුල්ලා මේ වෙන් කරගෙන තියෙන්නේ. ඒ මූලික අදහස හැම කෙනෙකුගේම හිත තුළ තියෙන්නට ඕන. මොකද නිකාං කාලේ කාලා දාන්න නෙවෙයි අපි මේ ආවේ. අපි ඒකාන්තයෙන්ම ආවේ උතුම් සීලේක පිහිටලා ධර්මඥානය ඇති කරගෙන භාවනා ඥානය ඇති කරගෙන අද දවසේ ඊටාම සිහියෙන් ගත කරන්නටයි හැම කෙනෙක්ම ඥානාරාම භාවනා මධ්‍යස්ථානට පිවිසුනේ. එහෙමනම් පින්නතුනේ මේ කාර්ය තාම සාර්ථක අන්දමින් සිද්ධ කරගන්නට අපි කරුණු හයක් අද දවසේදී සම්පූර්ණ කරන්නට ඕන. ඒක පින්නතුලාට මම මීට කලිනුත් කියලා තියෙනවා. මේ කාරණාහයි තියෙන වැදගත්කම නිසා මම නැවතත් මතක් කරන්නම්. අද දවසේ පින්නතුල්ලා සියලුම වැඩවලින් අයින් වෙලා ඉන්නේ. පින්නතුනි මහානකම කියලා කියන්නේ විවේකය. බුදුරජාණන් වහන්සේ ඉස්සර භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ විවේකයෙන්ම කාලය ගත කරන්න. ඒතර ඒක කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේක ආදී වශයෙන් වර්ගීකරණය වෙනවා. කාය විවේකයේ ඇති කරගන්න තමයි. දැන් මෙතන විශාල පිරිසක් හිටියත් අපි කිසියම් කෙනෙකුට කරදරයක් නොවන විදිහට අපේ කටයුතු සම්පාදනය කරගත්තොත් මේක සැබවින්ම මහා යෝගාවචරයන් වහන්සේලා විසින් සේම භූමියක් බවට පත් වෙනවා. ශුන්‍යාගාරයක් බවට පත් වෙනවා. එහෙමනම් ගිහියන් කියලා කියන්නේ নিরතුරුවම වැඩවලට යෙදিলা වැඩ රාජකාරියන්හි නියලිලා කටයුතු කරන පිරිසක්. නමුත් අද දවස කැපකරේ විවේකය සාගන වැඩවලින් අයින් වුණා. පින්නතුනි කෙලවරක් නැතිව වැඩ කරත් කවදා හරි අපට මරණයේදී මේ සියලු වැඩ නවත්තන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපි හැම කෙනෙක්ම අද මේ වැඩවලින් අයින් වෙලා ಗುಣධර්ම පුරන්නේ. පින්නතුල දාන්නවා අපි හැමෝම වැඩ කරන්නේ අපිට ජීවත් වෙන්නට ගිහියන් හැටියට අපිට කවුරුත් නොමිලේ මිල මුදල් ඒ අවශ්‍ය කරන ආහාර පාන ආදී සපයන්නේ නැහැ. ඒවා ලබා ගන්නට අපි රස්සාවක් කරන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේත් අනුදැන වදාලා. ඊළඟට අපි වැඩ කරනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මට මෙන්න මේ උදව්ව කරලා දෙන්න කියලා කිව්වොත් අපි වැඩ කරනවා. ඒ කියන්නේ උදව්වක් පිණිස අපි වැඩ කරනවා. ඊළඟට පින්නතුනේ අපි වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියලා කියන්නේ වැඩ නැතුව ඉන්න බෑ. කුස්සියට ගියාම කුස්සිය අතපත ගන්නවා, වත්තට ගියාම වත්තේ වැඩ කරනවා. සමහරු කියන්නේ මට වැඩක් නැතුව ඉන්න බෑ කියලා. අන්න ඒකට තමයි කියන්නේ වැඩ පිනිස වැඩ කරනවා කියලා. එහෙමනම් පින්නතුනි මේ වැඩ අපි නවත්තන්නට ඕන. බලන්න යන්ත්‍රයක් වුණත් ඒ යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්නට ඕන නම් යන්ත්‍රේ නතර කරන්නට ඕන. අන්න ඒ වගේ තමයි අපේ මේ ශරීර කෝඩුවේ යථාර්ථය තේරුම් ගන්න නම් අපි මේ කරන වැඩවලින් ටිකක් අයින් වෙලා ඉන්නට ඕනේ. ඒ සඳහාම තමයි අද මේ පින්නතුන්ලා මේ කාලය වෙන් කරගෙන තියෙන්නේ. සියලුම වැඩ මේ කාටවත් වැඩ නැතුව ආපු ගමනක් නෙවෙයි. අද දවස පුදුම කැපකිරීමක් කරලා මේ ආවේ. එහෙමනම් අද වැඩවලින් අයින් වෙන්නට ඕන. ඒක තමයි පින්නතුනි අත්‍යවශ්‍ය දේ. විවේකයේ හදාගන්න වැඩ කර කර විවේකයක් හදාගන්න බෑ. එහෙනම් අද දවසේ පින්නතුන්ලාට බාහිර වැඩ නැහැ. සිහියමයි. හිත දිහා බලාගෙනම තමයි අද දවසේ ඉඳ තියෙන්නේ. ඊළඟට පින්නතුනේ කතාව. අපි ඔය පිළිබඳව හිතේ කෙස් ගානට මේ ස්ථානේ කියලා කියනවා. පින්නතුනේ මේ කාරණේ අදිස්ථාන කරගන්න. මේකවත් බැරි නම් ওই නව මහා විදර්ශනා ඥාන වලට එහෙම යනකොට කොච්චර සූක්ෂමද? සමහර වෙලාවට තමන් නිවන් දැක්කා කියලා නිකන් වංචනිකව රැවටෙනවා. ඒ තරම්ම සියුම් පින්නතුනේ බංග ඥාන, බය ඥාන, බයතුපත්තාන ආදීනෝ මුංචිත කම්මත ඕවට යනකොට හරීම සියුම්. ඉතින් බලන්න මේ ඕලාරික කතාවවත් නවත්ත ගන්න බැරුව මේ වගේ තැනකට යන්න පුළුවන්ද? ඒ නිසා අද දවසේදී කතාව කියන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. බස්සාරාමයේ කියලා කියන්නේ ඒක. දැන් බලන්න මට එක දවසක්වත් දකින්න හම්බුන්නේ නැහැ. මං කොතරවත් කියලා තිනවා කතා කරන්න එපා කියලා. එක දවසක්වත් මේ කිසිම මේ දැන් දහස් ගාණක් මෙතන ඉන්නවා මට දැනෙන්න ඕනේ කවුරුත් අද මෙතන කවුරුත් නැහැ කියලා. අන්න ඒ වගේ ස්වરૂපයෙන් දැන් කාටවත් පැරණේ කියලාවත් අපි මෙහෙම මෙතන ගොඩක් කල් අපි සිල් ආරක්ෂා කරනවා කියලාවත් සංවිධානය කරන කට්ටියටවත් කිසිම කෙනෙකුට ඒකට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ ස්ථානයේ ඇත්තටම මේ බොහෝ දෙනා මෙතර මේ දුෂ්කරතා මැදිහි වුණත් මේ සම්බන්ධ වෙන්නේ මේ වැඩසටහන හොඳ නිසා. මේ වැඩසටහන හොඳ නැත්නම් මෙතන කෑකොස්සන් ගහනවා නම් පින්නතුනේ මේ කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක අවධාරණය කරගන්න. හරියට දැන් මේ ඇත්තෝ බුරුම රටට ගිහිල්ලා තියෙනවා නම් තායිලන්තයට ගිහිල්ලා තියෙනවා නම් ඒ ඇත්තන්ගේ තියෙන විශේෂම දේ තමයි කතාව හරියට. කතාව කියලා කියන්නේ භාවනාවකට බොහොම හොඳ නැති දෙයක්. එහෙනම් බස්සාරාමෙන් හැම කෙනෙක්ම අද දවසේ අයින් වෙන්න ඕන. මේ කට කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. වචනයක් වැරදුනොත් පින්නතුනි කෙලින්ම කල්පයක් නෙවෙයි. කල්පයක් කියලා කියන්නේ හිතන්න. මේ නිකන් වචනයක් පිටවීමෙන් කල්පයක් නිරේ යනවා කියන්නේ. දෙල්ලන් වැඩක්ද? එහෙමනම් වචනේ පාලනය කරගන්නම ඕන. ඊළඟට අද දවසේදී විශේෂ දෙයක් තමයි නීවරණ යටපත් කරගන්න. විශේෂයෙන් තීන මිද්දය. නින්ද. දැන් අපි වෙනදර ටිකක් කෑම කාලා පොඩ්ඩක් ඇල වෙනවා. ඉතින් අද ඒකට අවස්ථාවක් නැහැ. අද හොඳට වීරිය ඇති කරගෙන තමන්ගේ ධර්ම බලා ගන්න උතුම් දවසක් තමයි පුන් පොහෝ දවස කියලා කියන්නේ. නීවරණ කියන එකේ තේරුමම නිවන වළක්වනවා කියන එකනේ. නීවරණ කියලා කියන්නේ ඥානාදී වශයෙන් උපජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උපජ්ජිතුන්න දෙන්තිති නීවරණානි නීවරණ නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එක මොනවද වළක්වන්නේ කුසල් සිත වළක්වනවා බලන්න ධ්‍යාන සිත වළක්වනවා ඒ වගේම නිවන වළක්වනවා ආලෝකයක් ඇති තැන අඳුරක් නැහැ අඳුරක් තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක වුණ උන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි නීවරණ තියෙනවා නම් එතන ධානාදී කුසල්සිත නැහැ. කුසල්සිත තියෙනවා නම් එතන නීවරණත් නැහැ. එහෙමනම් නිନ୍ଦ පාලනය කරගන්න ඕන ධර්මයේ පින්නතුන් නිନ୍ଦ නිନ୍ଦ කියලා කියන්නේ කාලේ කාදවීමක්. හොඳට හිතලා බලන්න අපි නිදා ගන්නවා තමයි. ඒ නිදාගත්ත කාලයේ පින්නතුනි මැරුණා වගේනේ. දැන් නිින්දෙන් කරපු වැඩක් තියනවාද? නිින්දෙන් කරපු වැඩක් නැහැ මැරුණා වගේ තමයි. එහෙමනම් අර්ථේ කාලා දැමීමක් තමයි කාලේ කා දැමීමක් තමයි නිින්ද කියලා කියන්නේ. ඉතින් අද දවසේදීත් නිදි කිරා වැටෙනවා නම් එහෙ මේ තැන් වලට හේතු වෙලා නිදා ගන්නවා නම් හරි අපරාධයක්. අත්තටම ලැබිලා තියෙන වතුර ටික බී ගන්න බෑ. පිපාසයෙන් ඉන්න කෙනෙකුට අන්න ඒ වගේ තමයි. එහෙමනම් නිନ୍ଦ පාලනය කරගන්නත් ඕන. ගුණ ධර්ම වඩන්න. ඊළඟට විශේෂම දේ තමයි ඝන සංගනිකාව. අර එකට එකතු වෙලා කීචි බීචි කියලා දැන් සමහර අය කොච්චර පා කිව්වත් දන්න හඳුනන කෙනෙක් හම්බුනාම තරහ වෙයි. නැත්තම් එයා මුකුත් හිතයි මෙතනට එන කවුරුත් එහෙම හිතන්නේ නැහැ. තමන්ගේ හොඳම යාළුවෙක් කවුරු 10කින් හම්බුණත් කතාවට යන්න එපා. ඒ ඕනනම් අර ගේට් එකෙන් එහා පැත්තට ගිහිල්ලා යන ගමන් ඉතින් කතා කරන්න ඉතින් කාටත් අවබෝධය තියෙනවද? ඒ නිසා කතාව නවත්තන්න මේ හැම තැනම කියන්නේ බුදුරජාණන් වහන්සේ හරියට අර පතේ බුදු කෙනෙක් වගේ තමන්ගේ පාඩුවේ තමන් දිහා බලාගෙන ඉන්න ඕන. ඒක තමයි පින්නතුනේ අත්‍යවශ්‍ය මේ ඝන සංගණිකාව. එහෙම නැතුව අර කුරුළු රෑන වගේ කීචි බීචි කී කියා එහෙම ඉන්න පුරුදු වුණොත් අපට යථාර්ථය කරා යන්න බෑ. ඊළඟට පින්නතුනි සංසග්ගාරාමය. ඒ කියන්නේ සංසර්ග ගොඩක් තියෙනවානේ. ඔය නොඑක් නොඑක් බැඳීම්. ඒ බැඳීම් වල දස්සන සවන මේවා අපි කියා දීලා තියෙන නිසා නැවත නැවත කියන්න ඕන නෑ. දකින්න තියෙන කැමැත්ත, අහන්න තියෙන කැමැත්ත, අල්ලාප සල්ලාපේ දෙන්න තියෙන කැමැත්ත, ඒ වගේම තමන් ප්‍රිය මනාප අය දීපු දේවල් පරිභෝග කරන්න තියෙන කැමැත්ත මේ වගේ අයින් වෙන්න ඕන. ඒවා හරිය වටිනවා පින්නතොනේ නිවන් දකින්නට. ඊළඟට ඉතින් ප්‍රපංච තණ්හා දිට්ඨිමාන වලින් ওই විදිහට ඉන්නකොට තණ්හා දිට්ඨිමාන වලින් අපට අයින් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් හොදකලාව වෙන්න කියලාමයි භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලා උන්වහන්සේ මාස 3කට කලින් ප්‍රකාශ කළා. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක දැන් මේ භික්ෂු සංඝයා කැළඹුණා. විශේෂයෙන් පුහුදුන් භික්ෂුන් වහන්සේලා තැන් තැන්වල එකතු වෙලා කතා කරන්න පටන් ගත්ත හරි වැඩේ. දැන් භාගතුන් වහන්සේ පිරිනුවන් පානවා. දැන් කවුද මේ ශාසනය බාරගන්නේ? කවුද ඊළඟට නායකත්වයට සුදුසු? මේ විදිහට පින්නතුනේ අද වගේම තමයි ඉතින්. මේ විදිහටම දැන් සාකච්ඡා යනවා. ධම්මාරාම කියන ස්වාමීන් වහන්සේ කල්පනා කළා උන්වහන්සේත් පුහුදුන් භික්ෂුවක් උන්වහන්සේ කල්පනා කළා දැන් තථාගතයන් වහන්සේ තව මාස 3කින් පිරිනුවන් පානවා නම් මගේ ජීවිතේට මම පිළිසරණ හදාගෙන නැහැ. ධර්මයේ ආලෝකේ මම මගේ ජීවිතේ ලබාගෙන නැහැ. එහෙමනම් මං මගේ ජීවිතේට ධර්මයේ ආලෝකය ලබා ගන්න ඕන කියලා ඔය පොදුවේ කරන වැඩවලට යන එක නැවැත්තුවා. කතාව සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. නිදාගත්තේ නැහැ. ඝන සංග්‍රහනිකාව එකතු වෙලා හිටින්න ගියේ නැහැ. සංසර්ග වලින් අයින් වුණා, ප්‍රපංච වලින් අයින් වුණා. දැන් උන්වහන්සේ හුදකලාවම ඉන්නවා. ඊට කලින් ධම්මාරාම හාමුදුරුවොත් එක්ක බොහොම හිතවත්ව කුළුපගෝ හිටපු ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා දවසක් කියවන කියනවා මේ කතාව හරි වැඩේ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා මොකද වෙන්නේ අපේ අනාගතයට මොකද වෙන්නේ අපිට කවුද ඉන්නේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ වචනයක් නැහැ කතා උන්වහන්සේ කෙලීම කුටියට යනවා භාවනා කරනවා හොඳ කලාවෙම ඉන්නවා ඊළඟට මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ මොකද්ද මේ ධම්මාරාමට හැදිලා තියෙන පිස්සුව හරීම ආත්මාර්ථකාමී කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියලා අපි කැළඹිලා ඉන්නවා. මෙයාට කිසි ගාණක් නැහැ, කිසි පපුවක් නැහැ කියලා කිව්වා. කිසිම හදවතක් නැහැ, කිසි සංවේදී භාවයක් නැහැ. දොස් කියන්න පටන් ගත්තා. කොහොම හරි පින්නතුනි මේ කතාව බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. ධම්මාරාම ස්වාමීන් වහන්සේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ කැඳෙව්වා. ඇහුව ඇත්තද මේ කියන කතාව? ඒ වෙලාවේ බොහොම සංසුන් වටපිට බලලා ධම්මාරාම ස්වාමීන් වහන්සේ කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ හිම දෙයක් නන්නේ මට මේ කතාව ඇහිච්ච දවසේම ලොකු සංවේගයක් ඒ වගේම ඇති වුණා මං කල්පනා කළා අනේ තිරෝගුරු බුදු කෙනෙක් පහළ වෙන්නේ අපට මේ සසර කතරින් එතර වෙන්නමයි තාමත් මගේ භාග්‍යතුන් වහන්සේ ජීවමානයි මේ තුන් මාසේ යන්න කලින් මම මගඵල නිවන් අවබෝධ කරගන්නවා කියන අදිස්ථානය මම මේ කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ සාදුනාද පැවැත්වුවා. එහෙමනම් පින්නතුණි හොඳ කලාව කියලා කියන්නේ ඉස්සර මහාන වෙනවා කියන්නේ විවේකයෙන් ඉන්න වෙන දෙයකට නෙවෙයි. ගිහියන්ට සම්බාධක වැඩි. පැවිද්දාට එහෙම තින් අද කාලේ වර්තමාන වෙනකොට සමහර විට පැවිද්දෝ බොහෝ සෙයින් කාර්ය බහුල වෙනවා. නමුත් පැවිද්දා දක්ෂ වෙන්නට ඕන තමන්ගේ විවේකයේ හදාගන්න. එහෙනම් ගිහියා පින්නතුනි 365 දවසේම ගිහි ජීවිතේ වෙනුවෙන් කටයුතු කරලා අද දවසේදී මේ ඇවිල්ලා ඉන්නේ කාන්ති විවේකේ හදාගන්න. ඒ විවේකේ හදාගන්නත් ඇවිල්ලා තැන් තැන් වලට කාටවත් පේන්නේ නැති වෙන්න අහමුළු වලට ගිහිල්ලා කතාව කරනවා නම් තමාමයි පරාද වෙන්නේ. වෙන කෙනෙක් නෙවෙයි. දැන් කාටවත් පේන්නේ නැහැ කියලා තාම කුටු කුටු ගන්නවා. ඉතින් තමන්ම තමන්ගේ හිතේ කෙලෙස් වැඩෙන්නේ. ඉතින් එහෙමනම් දැන් ඔය කතා නොකර ඉන්න කියන එක දුස්තියක් තමයි. හැබැයි දැන් නා වේන ආරණ්‍ය සේනාසනේ උනා මේ ළඟදී මම ගියා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා දින 10 10 කතා නොකර කිසි කෙනෙක් කතා කරන්නේ දින 10ක් යනකම් ඊළඟට තව එක තවත් වැඩි කරනවා. ඉතින් මොකද මේ කතාව කියන්නේ මහත් කෙලෙස් ගොඩක්. ඒ නිසා පින්නතුන අද දවසේදී අපි බලමු ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ මේ ෘතයක් නෙවෙයි මේක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි අපි මේක පුහුණුව පිණිස මේ කතාවෙන් වෙන් වෙලාම අපි කාලය ගත කරන්න පුරුදු ඒකම භවනාවක් වෙනවා. එයි මේ ගෝසාකාරී පරිසරයක් නෑ හොදකලාවේ තනියෙන් ඉන්නවා වගේ. එහෙමනම් පින්වත් හැම දිනාටම මෙන්න මේ විදිහට අද දවස ගත කරන්නට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි හැමෝම ලැජ්ජ වෙන්න ඕන. මහා නිවන දක්වා යන ගමනක් සත්‍ය විසුද්ධීන් සම්පූර්ණ කරන්න ඉන්න පිරිසක් එහෙම පිරිසට මේ ප්‍රාථමික මේ සීල විසුද්ධියට අයිති මේ කතාව පාලනය කරගන්න බැරි නම් අනිත් ඒවට යන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. එහෙමනම් පින්නතුනි මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගෙන මේ පින්නතුල්ලාව දඬු කඳේ ගහනවා වගේ නිකම් මේ කාටවත් හිංසාවක් නෙවෙයි මේ කරන්නේ. මේකට පුරුදු වුණාම පුදුමාකාර දැනසිල්ලක් තියෙන්නේ. ඒ නිසා පින්වත් හැමදෙනා මෙන්න මේ කාරණේ මතක තියාගෙන අද විශේෂයෙන් ಗುಣධර්ම දිනු කරන්නට මහන්සි ගන්නට ඕන. ඉතින් පින්වත් හැම දිනාට මද දවසේ ඉතාම හොඳින් කටයුතු කරන්නට තුරුණවන්ගේ ආශිර්වාදය ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද බෝධින් වහන්සේගේ චිත්‍ර චීරපායාස සම්බුද්ධ පූජාව දායකත්වයේ පින්වත් නේලිකා ඇල්ගිරියේ ඊතාන මහත්මාව විසින් සිද්ධ කරනවා. ඒ වගේම මහා සංඝ රත්ණයට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථනා කරන කාර්ය මණ්ඩලය හැමදෙනාට සිල්පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම නීලිකා මෑණියන් ප්‍රධාන පවුලේ පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිත එත්තාවතාච අම්මේහි සම්බ සම්පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාත බුම්මත්තා දේවා ගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාවනි ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ක සම්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු දැන් මහා සංඝරත්නයෙන් සිත්පතන කවුරුත් වැඳගන්න. අභිවාදන සීලින්ස නිච්ඡං උද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත් සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු දාන බෙදන පින තුල ඇති වෙන්න දාන බෙදන්න ඒ වගේම ඊට යොහුසුරුව දානය බෙදන්න තාම සංසුන්ව මෛත්‍රී කර්මස්ථානෙන් දානය ලබා ගන්න.